නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව තුළින් කීකරුකම කියන ගුණධර්මයේ වැඩෙන්නේ කොහොමද මෛත්‍රී භාවනාව කරනකොටගෙන කීකරු කමේ පරිපූර්ණත්වය ලබන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියා දන්නේ නැහැ Taman තුල අකීකරුකමක් තියෙන බව. කුමක් හේතු කොටගෙනද මේ භාවනා යෝගියා භාවනාව පටන් ගන්නේ යෝගාවචරයා කියන මට්ටමින්. ඒ කියන්නේ පුතිජන ස්වභාවයෙන්. මේ භාවනා යෝගියා හිතනවා මම ගොඩාක් භාවනා කරන කෙනෙක්, මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්, පැය භාවනා කරනවා, සිල්වත් කෙනෙක් කියලා තමන්ට නැති වටිනාකමක් දීලා තමන්ට නැති ಗುಣධර්මයක් තමන්ට දීලා තමන්ට විශාල ලොකු වටිනාකමකින් යුක්තව බලන්න පුරුදු වෙනවා. නමුත් මේ භාවනා යෝගියා ටික කාලයක් මේ භාවනා කර කර ඉන්නකොට භාවනාවත් එක්ක එයාගේ කාලයත් එක්ක එයා කල්පනා කරනවා මමත් නම් දවුරුදු 5ක් භාවනා කරනවා සෑහෙන කාලයක් භාවනා කරනවා. ඒත් මොකවත් වෙනසක් නැහනේ. එදා හිටපු මමනේ තාම ඉන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා කියලා, දාන සීල භාවනා කියලා. කොයි ඒව මොකවත් ඇදෙන්නේ නැහනේ. එහෙනම් භාවනා කරනකොට සිත නිවෙන්න ඕනේ, ප්‍රඥාවට සමවදින්න ඕනේ. සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් කියන මාර්ගඵල අතරක් ගැන දේශනා කරනවා. මේ මොකවත් ලැබෙන්නේ නැත්නම් මං යන මාර්ගය වැරදිද දන්නේ නැහැ. මම මොනවද කරන්නේ දන්නේ කියලා මේ භාවනාව පිළිබඳව විශාල අවධානමක් යොමු කරනවා. අපි දැකලා තියෙනවා වඩු කර්මාන්තයක යෙදෙන යම්කිසි ගී පින්වතෙක් තමන්ගේ නිර්මාණය කරගෙන යනකොට පුංචි ඇදයක් තියෙනවා නම් එයා දන්නවා මේ ඇදේ වෙන්න ඇත්තේ අන්න ආවල් තැනින්. එහෙනම් ආවල් තැනින් පුංචි තැනක් අඩු කෙරුවා නම් මේ ඇදේ හරියනවා. එහෙනම් යම්කිසි තැනක පොඩි වෙනසක් තියෙනවා එයා දන්නවා ආවල් තැන් දෙකට තට්ටු දෙකක් දැම්මනම් මේක ඇතුළට බයිනවා. ඒ මොනොත් මේක හරියට නිකන් ඈ පියාගත්තා වාගේ වෙනවයි කියලා. එහෙනම් බලන්න අපේ කර්මාන්තයේ දෝෂක් තිබුණාම ඒ දෝෂයේ තියෙන භාණ්ඩේ විසි කරන්නේ නැහැ. ඒක පළල දරට ගන්නෙ නැහැ. දෝෂයේ තියෙන තැන හොයලා නිදොස් කරපු ගමන් ඒක අලංකාරයකින් යුක්ත නිමි භාණ්ඩයක් බවට පත් වෙනවා. අන්න මේ අවබෝධය ලෝකෝත්තර ජීවිතයේ මේ යෝගාවචරයාට දැනෙනවා. එහෙනම් මම මේ වඩන භාවනාව ගොඩාක් වෙලා වඩනවා අවුරුදු ගණන් වඩනවා ප්‍රතිඵල නැත්තේ මොන හේතුවද කියලා බලනකොට එයා කර්මයට කීකරු වෙන්නේ නැහැ කියන ධර්මතාවය වැටෙනවා. එහෙනම් තමන් භාවනා කරනකොට මේ අසකන දිව නාසය සමසිත නිසා ඇති කරගත්තා වූ අතීත කාල කර්ම මේ වර්තමාන මොහොත තුළ ඇති කරගන්නා වූ කර්ම තමන්ගේ තැම්පතු නිසා මතුවෙන්න තිබෙන්නා වූ අනාගත කර්ම කියන ත්‍රිකාලික කර්මයාට මම කීකරුණ කීකරුණා නම් මේ ප්‍රශ්නේ විසඳනවා කියන අවබෝධ ඥානෙ පාළ වෙනවා. ඒ කියන්නේ එයා සෝවාන් මාර්ගයට වැටුණා කියන එක. එනම් මෛත්‍රී භාවනාව නැවත නැවත වඩන මේ භාවනා යෝගියාට එකපාරටම අවබෝධයක් ඇති වෙනවා. එහෙනම් මම මේ මෛත්‍රී කරනකොට යම්කිසි කෙනෙක් මෙනෙහි කරනකොට පුදුමාකාර විදියට ඇඟ වෙවුලනවා. තරහා ඌලගෙන ඉන්න බෑ. ඇයි මගේ ජීවිතේ විනාශ කරේ අසුවලා මගේ භාර්යාවට කරදර වුණා දරුවන්ට කරදර වුණා අම්මා තාත්තට කරදර වුණා මාගේ ඉඩම බලාත්කාරයෙන් අරගත්තා මාගේ ව්‍යාපාර කටයුතු විනාශ කළා මේ මිනිස්යා කරේ මෛත්‍රිය වඩනකොට ඇඟ වෙවුලනවා තරහින් ඒත් මෛත්‍රී කරනවා නැවත නැවත මෛත්‍රී කරනවා තරහා එක මඩපවත්වාගෙන මෛත්‍රී කරනවා ඒත් මාර්ගඵල හම්බෙන්නේ ඒකට හේතුව තමයි අපි දෙන මෛත්‍රිය අතුරාටත් මිතුරාටත් එක වාගේ යන්නට ඕනේ එහෙනම් අතුරාට එක විදියකටත් මිතුරාට ගොඩාක් සෙනෙහසෙන් පිරීලා ලෙන්ගොතු කමිනුත් යනවා නම් ඒ මෛත්‍රියේ යම්කිසි දෝෂයක් තියෙනවා. එහෙනම් මම මෛත්‍රී භාවනාව වඩනකොට සුවපත් වේවා තුල දෝෂ තියෙනවා. නිදුක් වේවා තුල දෝෂ තියෙනවා. නිරෝගී වේවා කිනකේ දෝෂ තියෙනවා. එහෙනම් මේ දෝෂවලට හේතුව තමයි මේ හැම දෙයක්ම කර්මානුරූපීය නිර්මාණය වෙලා ඝනදෙන කරනවා. මේකට මම කීකරු වෙන්නේ නැහැ. මේ කීකරු නැතිකම තමයි මේ ප්‍රශ්නේ කියලා එයා කල්පනා කරන කොහොමද මේ කීකරුකම හදන්නේ? කීකරුකම හැදුවත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ විසඳෙනවා. හේතුව මේ අසකන දිවනාසය සමසිතෙන් තමයි කර්ම පරිසම් දෙන්නේ. යම්කිසි කෙනෙක්ගෙන් ආනවා කය රිදෙනවද කොහාටද පරිසම් දුන්නේ මගේ කයට පරිසම් දුන්නේ හිත රිදෙනවද මොනවද කොහාටද පරිසම් දුන්නේ කනට ශබ්ද ටිකක් ඇහුණා ඒ නිසා හිත රිදෙනවා දැන් රිදෙනවද හිත ඔව් දැන් මොනවද පරිසම් දුන්නේ අශෝභන දේවල් දැක්කා අසත්පුරුෂ දේවල් දැක්කා ඒ නිසා ඉතරි දෙනවා. එහෙනම් දැන් ඉතරි දෙනවද? ඔව්. කන්න බැරි චිත්ත කැම ටිකක් හම්බුණා. ඒ නිසා ඉතරි දෙනවා. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් තමයි කර්ම නිර්මාණය වෙන්නේ. පරිසම් දෙන්නේ තායතන හයටමයි. එහෙනම් මොනවද කිව්වේ? ඒක කියවෙනවා. මොනවද ඇහුනේ? ඒක නැවත නැවත ඇනවා. මොනවද පෙනුනේ? ඒක නැවත නැවත පේනවා. ඒ නිසා තමයි අපි යම්කිසි මිනිසියෙකුගේ අඩුවක් දැකලා අනේ මේ මිනිසයා දුස්සීලයක අසත්පුරුෂයෙක් කියලා එයාව අසත්පුරුෂ කෝණයෙන් දැක්කාම ජීවිත කාලේ මේ මනුසා අසත්පුරුෂයෙක් විදිහටමයි පේන්නේ. දකින දකින කොට අසත්පුරුෂ භාවය මෙනෙහි වෙනවා. බැරි වෙලාවත් යමෙක් දිහා දැකලා අනේ ගුණයාපත් මිනිසයා සිල්වත් මිනිසයා දුර්ලභ ගණයේ මිනිසත් බව හදපු සත්‍යයා එනම් මේ වගේ උත්තරීතර මිනිසෙක් අපට හම්බ වුණා කියලා සන්තෝෂයෙන් ධර්මානුකූලිතලා බලන්න. එයා මොනම වැරද්ද කෙරුවත් අපට ඒක පේන්නේ නැහැ. ඒ මිනිස්යාගේ වටිනාකම ඉදිරියේ ඒක අතුරුදාන් වෙලා යනවා. මේ විදිහට මේ ලෝකයේ හැම නාමයක් රූපයක්ම අපේ කර්මානුරූපිය පරිසම් දෙනවා. ඒකට ඔයේ යන්න ඇරලා සාදුකාර දෙදී ගාක්කට වාඩි වෙලා හිටියනම් ඒ කාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනවම් පාන්න පුළුවන්. අරියත් බෝධියටපත් වෙන්න පුළුවන් මම මේ කර්ම වලට කීකරු වෙන්නේ නැතුව නෑ නෑ එහෙම වෙන්නේ කොහමද මේමයි වෙන්න ඕනේ එයාට කොහමද එහෙම කරන්න පුළුවන් මේමයි යාට කරන්න ඕනේ එයාට අයිතියක් නෑ මේකට ඇතුළන මේක අපේ සීමාව කියලා අන්න එයා ඒ කර්මය වෙනස් කරනවා එයාට ඕන විදියට අලුත් අලුත් කර්ම හදලා එයාට ඕන විදියට ලෝක අදාගෙන නඩත්තු කරනවා මෙන්න මේ ධර්මතාවය අවබෝධ වෙනවා මේ අවබෝධ ඥානයට පාළ වෙනවා ඒ කියන්නේ එයා මේ කර්මය පිළිබඳ අදාගත්තා වූ ඒ අවබෝධයම ඥානයේ බවට පත් වෙලා සෝවාන් ඵලයටපත් වෙනවා. නිවනට එකම මාර්ගය මොකද්ද කියලා ඇහුවා මෙයා කියන හරියටම මට ස්ථිර වශයෙන්ම තේරෙනවා නිවනට තියෙන එකම මාර්ගය මොකවත් අලුතෙන් හදන්න එපා මොකවත් කරන්න එපා වාඩි වෙලා මේ හැම කර්මයක්ම වෙච්ච දේවල් පරිසම් දෙනවා සන්තෝෂයෙන් ඒවට ගෙවිලා යන්න හරින ගෙවිලා ගියාම ඉපදෙන්න කරුණ කර්මයක් නැහැ. ගෙවෙන්න කර්මයක්වත් නැහැ. ඒකාන්ත වශයෙන්ම වැඩනිමා වෙලා අරියත් බෝධියෙන් පිරිනුවම් පානවා. එහෙනම් මේක තමයි නිවනට එකම මාර්ගය කියලා යට ප්‍රත්‍යක්ෂ වෙලා. නිවන් මාර්ගයේ සැක නැතිව ප්‍රත්‍යක්ෂ වෙලා සෝවාන් ඵලයටපත් වෙලා. එහෙනම් මේ භාවනා යෝගියා නැවත නැවත කල්පනා කරනවා මම මේ ලෝක සත්‍යයට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ දෙනවා. එහෙම දෙන දෙන හැම මොහොතෙම මට යම්කිසි ක්ලේශයක් නිර්මාණය වෙනවානේ. කර්ම අලුතෙන් හැදෙනවානේ. මොනවද මට ඇදෙන කර්ම කියලා බලනකොට එයාට තේරෙනවා එයා සුවපත්භාවයේ දානයක් කොට පූජා කරනවා නිදුක්භාවයේ දානයක් කොට පූජා කරනවා නිරෝගීභාවයේ දානයක් කොට පූජා කරනවා ලෝක සත්‍යයට මගෙන් යාපතක් වෙනවා ලෝක සත්‍යයට මං උදව් කරනවා කියන මානසික ඇඟීම තුළ ඒ ලෝභසාගත චෛතසිකය තුළ ඒ කුසල් බලාපොරොත්තු චෛතසිකය තුළ එයා දන්නේම නැතුව කර්ම නිර්මාණය වෙමින් පවතිනවා අන්න මේ අවබෝධ ඥානය පාලෝනාම එයාට තේරෙනවා එහෙනම් මම දෙනවයි කියන අවබෝධය තුලින් දෙන නිසා මම මේ දේවල් දෙන්නේ යාපත් නිසා මම ගොඩාක් යාපත් දේවල් ලෝකයට දෙනවයි කියන මතකයෙන් බලාපොරොත්තුෙන් දෙන නිසා මම නොදැනුවත් මම කර්ම හැදෙනවා. එහෙනම් කර්ම වලට කීකරු වෙලා ගෙවෙන්න ඇරිලා නැහැ. මම අලුත් අලුත් කර්ම හදාගෙනයි මේ ඉඳලා තින්නේ කියන අවබෝධ ඥාණයටපත් වෙනකොට එයා සකු르දාගාමී මාර්ගයට වැටෙනවා. එහෙනම් මං කොහොමද මේ අවබෝධයටපත් වෙන්නේ? කොයි ආකාරයෙන්ද මං කර්ම නිර්මාණය නොවි දෙන්නේ කියනකොට එයා මේ ලෝකයේ හැම දෙයක්ම බලාපොරොත්තු රහිතව දෙනවා. මම කිසිම බලාපොරොත්තුවක් නැතුව සුවපත්භාවයේ පූජා කරමි කිසිම බලාපොරොත්තුවක් නැතුව නිදුක්භාවයේ පූජා කරමි කිසිම බලාපොරොත්තුවක් නැතුව නිදුක්භාවයේ නිරෝගීභාවයේ පූජා කරමි කියන මේ මානසිකත්වය තුළ ඉඳගෙන එයා හැම දෙයක්ම පූජා කරනවා. එහෙනම් දැන් එයාට තේරෙනවා gedarata ගෙන් එයාගේ පඩිය gedarata දුන්නාම ඒකෙන් කිසිම බලාපොරොත්තුවක් නැති නිසා ඒගොල්ලෝ මොනවා කෙරුවත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කඩචෝරු කෑවත්, ඒ මුදලෙන් දානමාන දුන්නත්, ඒක අංගාගත්තත් එයාට ප්‍රශ්නයක් නැහැ. හේතුව බලාපොරොත්තුවක් නැතුව දීලා තියෙන්නේ. එහෙනම් එයාට ප්‍රශ්නයක් තිබුණා. එදා බලාපොරොත්තු ඇතුව දුන්නා. ගේ හදාගන්න ඉතුරු කරගන්න ඕනේ. අනාගතයට කීයක් හරි ඉතුරු වෙන්න ඕනේ. පුටු මේස මොකවත් නැහැ. බඩු මුට්ටු ගන්න කීයක් හරි ඉතුරු කර ගන්න ඕනේ. එහෙනම් ඒකෙන් රෙදිපිලි ගන්නකොට අනවශ්‍ය බඩු බාරාදේ ගන්නකොට පුදුමාකාර දෙර තරහා යනවා. වටිනා දෙයකට අනාගතයට ඉතුරු කරගන්න මේ විදිහට වේදම් කළා හරියනවාදයි කියලා විශාල ප්‍රශ්න වලට පැටලෙනවා. එහෙනම් මේ බලාපොරොත්තු ඇතුව දෙන එකයි බලාපොරොත්තු නැතුව දෙන එකයි පිළිබඳ අවබෝධතා ඥාණය පාළ වෙනවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා හරියටම හරි එහෙනම් මම මේ හැම දෙයක්ම බලාපොරොත්තු ඇතුව දීලා තියෙනවා ඒ නිසා තමයි මේ භාවනාවේ ප්‍රතිඵල නැත්තේ අද හිඳලා බලාපොරොත්තු නැතුව දෙනවයි කියන මානසිකත්වයෙන් ඒ අවබෝධතා ඥාණයෙන් දෙනකොට එයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා මේ විදිහට මේ භාවනා යෝගියා කල්පනා කරනවා සියලු සත්වය සෝපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න මම මේ භාවනාව හැමදාම වඩනවා. එහෙනම් මේක කර්මානුරූපී බැලුවාම කොයි ආකාරයට සිදු වෙන්නේ කියලා බලනකොට හැමතැනින්ම මේ මෛත්‍රී භාවනාව යාට පේන්න ගන්නවා. එතකොට යාට තේරෙන්නේ මම අනාගාමි මාර්ගයට ඵලයට පත් වෙමින් සිටිනවා. දැන් මගේ ප්‍රඥාව වැඩි වෙමින් පවතිනවා. මේ භාවනාවේ මට දැන් මාර්ගඵල හම්බෙලා මට අවබෝධය වැඩි වෙලා ප්‍රඥාව පාළ වෙලා එදා මේවා මොකවත් මට පෙනුන්නේ දැන් මට මෙන්න මේම පේනවා කුමන ආකාරයටද මේ සෑම ගහක් කොළක්ම මෛත්‍රී භාවනා කරනවා ඒක තුලින් කීකරුකම වඩනවා මොකක්ද ඒගොල්ල වඩන කීකරුකමේ මෛත්‍රී භාවනාව සියලෝම දූවිලි ටික උරලා අරගෙන ඒවා Tamange කොළවල අරිත වශයෙන් තැම්පත් කරගෙන ප්‍රාණවායුව මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දෙනවා. දුස්සීලයටත් එක වගේම ප්‍රාණවායුව දෙනවා. එහෙම වගේම සීලවන්තයාටත් එක වගේම ප්‍රාණවායුව දෙනවා. මේ ගස්කොළන් සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ මේගොල්ලෝ පොළවලින් මේ පොළවට එවන දෙනවා ඒක යට ඉන්නේ දුස්සීලයද සීලවන්තයාද කියන ප්‍රශ්නයට නෑ එහෙනම් ලෝක සත්‍යයට මෙයා සම්පූර්ණ එවන වශයෙන් දෙනවා මේ ගස් කොළන් වලින් දෙන ආලෝකය එවන කොච්චරද කියලා කිව්වනම් රකවරණය කොච්චරද කියලා කිව්වනම් මොනතරම් කුරුල්ලෝ සත්තු සිව්පාවෝ මේකේ ලගිනවද? ගෙවල් හදාගෙන පදිංචි වෙලා දරුවෝ හදාගෙන සන්තෝෂයෙන් ඉන්නවද? එහෙනම් ඒගොල්ලන්ගේ පවුල පිටින් ඒ ගේ පිටින් එයා දරාගෙන ඉන්නවා. කවදාවත් කිසිම දුකක් කරදරයක් එයාට නැහැ. නමුත් අපට යම්කිසි බරක් දුන්නාම කිසිම වැඩක් පලා කරන්න නැති මිනිසෙක් වෙන්නලා මේ මිනිසයාට තුන් වේලම කණ්ඩ බොණ්ඩ දීලා බලා ගන්න කියලා කිව්වම අපට යන තරහා ඇයි මේ මිනිහයාට කණ්ඩ දෙන්න මට අම්බ කරන්න පුළුවන්ද? මේ මිනිහ අපේ ඥාතිය මිත්‍රය නෙමෙයි. මේ පාර යන මිනිසුන්ට කැම දීලා අරියනවදයි කියලා අපි নানা ප්‍රකාර ද්වේෂසාගත, වෛරසාගත සිටිවිලි වලින් අපි කෝපයටපත් වෙනවා. එහෙනම් බලන්න මේ ගස්වල කුරුල්ලෝ ඇවිල්ලා කූඩු හදනවා. මේ ගස් කියනවද ඕගොල්ලෝ මොකටද අපේ ගෙවල් අපේ ඉඩම ඇවිල්ලා කූඩු හදන්නේ? ඔයා ඕගලන්ව උස්සාගෙන ඉන්න මට වැඩක් නැද්ද? ඇයි මට කරදර කරන්නේ කියලා කවදාවත් කියන්නේ ඒගොල්ලන්ට රැකවරණය දෙන්න, ආරක්ෂාව දෙන්න මට අවස්ථාවක් පාලෝනා කියලා සන්තෝෂයෙන් ඒ කූඩුවත් එක්ක ඒ කුරුළු පැටව ටික දරාගෙන ඉන්නවා. ඕනතරම් මිනිස්සු ඇවිල්ලා ඒ ගය හතු කපාගෙන යනවා කොළ කඩාගෙන යනවා පොතු කපාගෙන යනවා මල් කඩාගෙන යනවා ඒත් ඒ ගානමේ කවදාවත් අපට විරුද්ධව වචනයක් කියන්නේ මොනතරම් දුක් දුන්නා මොනතරම් වේදනා දුන්නා ඉතුරු වෙලා තියෙන එක අත්තද ඒ අත්තෙන් මං සෙවණ දෙනවා ඒ අත්තෙන් මං මේ ලෝක සත්‍යයට ප්‍රාණවායුව නිස්පාදනය කරනවා කිසිම අමනාපයක් මං ලෝකේ සත්‍යයත් එක්ක නෑ හැමදේම මගේ කර්මයට අනුව වෙන්නේ කියලා විඳ දරාගෙන ඉන්නවා අන්න මේ ඥාණය පාළ වෙනවා එහෙනම් මේ ක්‍රමයට මෛත්‍රී භාවනා කළ යුතුයි. මේ தത്വයට මාගේ මානසිකත්වයේ පත්විය යුතුයි. එහෙම වුණොත් තමයි මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා වෙන්නේ. නැත්තම් මේ වැඩ ටික මට ඉවර කරන්න බෑ කියන ඒ ප්‍රඥාවට සමවදිනකොට එයාට වැටහෙනවා මේ හැම දෙයක්ම ගහකොලක් වාගේ කිසිම දැනුමක් නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව ගස්කොලන් ආස්වාස ප්‍රාස්වාස ආස්වාස කරන්නේ කොයි විදියටද ඒ විදියට මම මේක ආස්වාස ප්‍රාස්වාස කළ යුත්තේ එහෙනම් සුවපත් වේවා කියන එක මගේ ආස්වාසය ප්‍රාස්වාසය නිදුක් වේවා කියන එක ආස්වාසයක් ප්‍රාස්වාසයක් නිරෝගී වේවා කියන එක ආස්වාසයක් ප්‍රාස්වාසයක් එහෙනම් මේ විදියට මම මගේ ජීවිත කාලය පුරාම මම මේ ගාක්කොලක් වාගේ ඉඳගෙන මේ මෛත්‍රී භාවනාව ජප කරමි කියන ඒ අවබෝධ ඥාණයටපත් වෙනකොට එයා අනාගාමි ඵලයටපත් වෙලා එනම් අනාගාමි වෙච්ච කෙනා තුළ තථාගතයන් වහන්සේ දේශනා කරනවා බොහොම සියුම් අඩුපාඩු වැරදි තියෙනවා ඒක හදාගන්න විතරයි යට අවශ්‍ය තියෙන්නේ ලොකු වැරදි මොකවත් නැහැ සේරම ඇදිලා එනම් මේ භාවනා යෝගී උත්තමයා කල්පනා කරනවා මේ භාවනාව වඩන්න යනකොට මම ඔයේ කිය කිය හිටියා අතුරන්ට අඩුවෙන් කිව්වා මිතුරන්ට වැඩියෙන් කිව්වා අම්මා තාත්තගේ අඩුපාඩු මන් දන්නවා පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තට මෛත්‍රිය නොකර හිටියා. නිකම් පාර යන කට්ටියට මෛත්‍රී කළා. මම කරපු වැරදිවල මම කරපු අඩුපාඩුවල තරම දැන් දැනගෙන යා දුක් වෙනවා. මොනතරම් අඩුපාඩු මන් තුළ තිබිලා තියෙනවද? මං වඩන භාවනාවේ මොනතරම් කඩතොල තිබිලා තියෙනවද? දැන් තමයි භාවනාව අරියට කෙරෙන්නේ. කිසිම බලාපොරොත්තුවක් නැතුව මොකවත් නැතුව මම භාවනා කරමි. දැන් භාවනාව අරී කියනකොට එකපාරටම යාට අවබෝධ ඥානයක් පාළ වෙනවා කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසිම අරමුණක් නැතුව මොකටද මේක කරන්නේ එන අරමුණක් නැතුව කරනවා කියන අරමුණ තියනවා නේද බලාපොරොත්තු නැතුව යමක් කරන්නේ නැහැ එහෙනම් මම කිසිම දෙයකට අහුවෙන්නේ නැතුව කරන්න ඕනේ කියන බලාපොරොත්තුව නේද මේ භාවනාවට මුල කියන ඥානය පාළ වෙනකොට යට නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ වෙනවා එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ හැම දෙයක්ම නිරෝධ කරන්න ඕනේ ඉවර කරලා දාන්න ඕනේ එහෙනම් මම තාම නඩත්තු කරනවා නඩත්තුවත් එක්ක බලනකොට මං ඉවර වෙලා නැහැ. එහෙනම් ඉවර වෙන්න මම මොනවද කරන්න ඕනේ? මෛත්‍රී භාවනාව ඉවර කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව අවසන් කරලා දාන්න ඕනේ කියන අදහස එනකොට එයා සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ කියන ඒ තුනම අත් අත්හැරලා දානවා. ඒ තුනම අත්හැරලා දැම්මට පස්සේ එයා අරියත් මාර්ගයට වැටෙනවා. මේ අරියත් මාර්ගයට වැටිච්ච මේ භාවනා යෝගියා කල්පනා කරලා බලනවා මම දැන් මොනවද කළ යුත්තේ කිසිම දෙයක් කළ යුතු නැහැ මේ ලෝකයේ පවතින්නේ මොනවද මෛත්‍රී භාවනාව කරුණාව දයාව මා පොළවේ මෛත්‍රිය කොච්චරද අපි උසුලාගෙන ඉන්නවා වායුවේ මෛත්‍රිය කොච්චරද අපිව ජීවත් කරවනවා මා පොළවේ වතුරවල මෛත්‍රිය කොච්චරද මේ මා පොළවේ කැම නිස්පාදනය කරනවා ආලෝකයේ මෛත්‍රිය කොච්චරද අපට ජීවත් වෙන්න උණුසුම සපයනවා එහෙනම් මේ සතරමා භූතයාගේ මෛත්‍රිය මා තුලක් තියෙනවා. මමත් මේ සතරමා භූතයා. එහෙනම් ඒ සතරමා භූතයයි මේ සතරමා භූතයයි දෙන්නම එකයි නම් මම මොකටද අමුතුවේ මෛත්‍රිය පඩන්නේ? ඒ මෛත්‍රිය මා තුළ පවතිනවා නම් මමත් ඒ මෛත්‍රිය නිර්මාණය වෙච්ච නිර්මාණ වෙච්ච නාමයක් රූපයක් නම් මේක තුල ඒකම පවතිනවා ඒක තුල මේක පවතිනවා එහෙනම් කිසිවක් කිසිම මොහතක වඩන්න අවශ්‍ය නැහැ කියලා ඒ නිරෝධගාමිනීත්වයටපත් වෙනවා මේ අවබෝධයටපත් වුනාම මේ භාවනා යෝගියා තමන් මේ ලෝකයේ ඉන්නවා හැම දෙයක්ම මෛත්‍රිය වශයෙන් පේනවා. එහෙනම් තමන්ම මෛත්‍රිය වෙලා තමන් මේ ලෝකයේ ඉන්නවයි කියලා කියන්නේ මෛත්‍රිය මේ ලෝකෙටම ලැබෙනවා කියන එක. එහෙනම් මේ අවබෝධ ඥාණයටපත් වුනාම උන්වහන්සේගේ පුද්ගල ස්වභාවය, ඒ මාන්‍ය ස්වභාවය නිට්ටාවටම සුවපත් වෙලා ඒක නිරෝධ වෙලා ගින් අතුරුදාන් වෙච්ච රාතෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි කවුද? මෛත්‍රියේ නිර්මාණයක් විය යුතේ. මේ සතරමා භූතයා මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකරති. එහෙනම් අපි ඒ தത്വයටපත් වෙලා, ඒ ආ සමාන වෙලා, ඒ නාම රූපත් එක්ක එකතු වෙලා, දිය වෙලා, මිශ්‍ර වෙලා ගියාම අපිත් මේ පොළවත් එක්ක සමාන බවටපත් වෙනවා. නමුත් අද එහෙම නැහැ. හේතුව මාපොළවයි අපි වෙන වෙනම පේනවා. ඒ නිසා තමයි දූවිල්ලට අපි කැමති නැහැ. මඩවලට කැමති නැහැ. මාපොළවේ පස්වලට කැමති නැහැ. අපට নানা ප්‍රකාර විදියට ඒකේ ආවරණ දාන්න ඕනේ. ඒකේ පිලිසරණ ඕනේ. ඇයි ඒ මානසිකත්වය ඇවිල්ලා නැහැ. එහෙනම් ගස් යට තියෙන සෙවණට අපි කැමති නෑ. ඇයි? අපි දන්නවා මේකට ආරක්ෂාව මදි. උළුවාලා තියෙන්න ඕනේ, බිත්ති බැඳලා තියෙන්න ඕනේ, දොරවල් දාලා තියෙන්න ඕනේ. එහෙනම් තාම අපි සතරමා භූතයට සමවැදිලා නෑ. තාම වෙන්වෙච්ච ස්වභාවයේ තියෙන්නේ. එහෙනම් තපෝවණයට ගිහින් බලනකොට ගාක් යටින්න තාපසයාට අනේ ස්වාමිනී කුටියක් අදලා දෙන්නයි දෙන්නද කියලා ඇහුවාම ඒ උත්තමයානවා කුටි හදන්නේ මොකටද කියලා. ඇයි ඔබ වහන්සේට ඉන්න? ඇයි මේ ගස්කොළන් ඉතින් කුටි ඇතුළේද ඉන්නේ කියලා අහනවා. එතකොට එයා කියනවා ගස් කොළන් වලට කුටි අවශ්‍ය නැහැ. මමත් ගහක් තමයි. මමත් මහ තමයි. මමත් මෝද තමයි. මමත් වායුව තමයි. වායුවට කිසිම තැනක කුටි ඇදලා දීලා නැහැ. වතුර වලට ඉන්න කුටි ඇදලා දීලා නැහැ. මේ ගස් කොළන් වලට කුටි ඇදලා දීලා නැහැ. මේ වනයේ ඉන්න සත්තු සිපාවුන්ට කුටි ඇදලා දීලා නැහැ. එහෙනම් මට විතරක් විශේෂත්වයක් සැලකන්නේ ඇයි? මමත් මේ සතරමා භූත සතරමා භූතයාට සතරමා භූතයත් එක්ක ඉන්න දෙන්නයි කියලා කියනවා. එහෙනම් බලන්න ඒ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේම Taman ජීවත් වෙන්නේ කොයි විදියටද සතරමා භූත විදියට. එහෙනම් අපි අපේ ජීවිතවල අපි එක දෙයක් අමතක කළා. අපිට කීකරුකම නැහැ. මේ සියලුම නාම රූප වලින් පරිසම් දෙන කර්මයට යන්න හරින්න. එහෙනම් අපි මේ පුද්ගල ස්වභාවයත් එක්ක මේ අවබෝධතා ඥානයේ අඩුපාඩුත් එක්ක අපි මේ පරිසම් දෙන සෑම කරුණයක්ම අපි අපට ඕන විදිහට වෙනස් කරනවා අපට කිසිම දෙයක් පූජා කරන්න බෑ ඒක අපට ඕන විදිහට වෙනස් කරනවා බෙදෙන කෙනා දන්නවා මෙයාගේ කර්මයට මෙච්චරයි බෙදිය යුත්තේ එයාට බෙදලා යන්න හරිනවා යම්කිසි කෙනෙක් කර්මානුරූපීව අපට දෙන්නේ මෙච්චරයි කියලා තීරණය කළා නම් එයාට ඒ දේ දීලා යන්න හරිනවා. අපි ඒක වැඩිපුර ඉල්ලා ගන්න. එයාට අපහසුතාවයක් වෙන විදියට ආවාද අනුශාසනා කරන්න යන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රාවක සංඝයාට පින්ඩපාත චර්යාව දේශනා කරන්නේ. එහෙනම් මොකවත් ඉල්ලා ගන්න එපා. කිසිම දෙයක් කියන්න එපා. ඒගොල්ලෝ කැමැත්තෙන් දෙන දේ සුදුසු නම් ඒක පිළි අරගන්න, බිම් බලාගෙන යන්න. ආශිර්වාද කරන්නවත් අනුශාසනා කරන්නවත් සාකච්ඡා කරන්නවත් යන්න එපා. එහෙනම් සැබෑ තාපසයා මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ පේන දේවල්, ඇහෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් මේ හැම දෙයක්ම කර්ම අපි විසින් නිර්මාණය කරපු සලායතන කර්ම. එහෙනම් ඒ ඒ කර්ම වලට පෙනිලා ඇහිලා දැනිලා ඇඟිලා සිටිලා යන්නට අරින්න ඕනේ ඒ කර්ම ඉවර වෙලා යන්න අරින්න ඕනේ අපි යම් කිසි දෙයක් දැක්කා නම් ඒ දැක්ක දේ නිසා ඇතිවෙච්ච කර්මය නැවත ඵලයක් වෙලා අපට පරිසම් දෙන්න දෙනවා ඒ කර්මය තුළින් තව එකක් ඇති කරන්නේ නැතුව ඒ දැක්ක දේ දැක්කා පමණයි කියලා එයාට නිරෝධ වෙලා යන්න අරින්න අපි යම් කිසි දෙයක් යමෙකුට කිව්වා නම් ඒක එයාට ඇවුනා නම් ඒ ඇයිච්ච දේ අපිට නැවත එනවා. ඒ ඇයිච්ච දේ නිසා ලෝභ දේශ මොහ රාග ඇති කරගත්තොත් නැවත යට කර්මයක් ඇදෙන නිසා ඇවුනා ඇවුනා පමණයි කියලා ඉතා ගත්තාම අන්න අර කර්මය මෙතනින් පරිසම් දුන්නා මේ හේතුව නිසා අටගත්ත ඵලයෙන් තවත් හේතුවක් අටගත්තේ නැහැ එහෙනම් ඒ කර්මය නිරෝධගාමි වෙලා එහෙනම් මේ විදියට අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ කර්ම නිර්මාණය වෙන එක නවත්තලා මේකට කීකරු වෙන්න ගොඩාක් දුරට අපි පුද්ගල ස්වභාවය දැකලා නාම රූප ස්වභාවය දැකලා තමයි මේ द्वේෂසාගත වෛරසාගත தත්ත්වය උදා කරගන්නේ. ඇයි අපි නමින් බලන්නේ මේ අසුවලා කියලා? ඇයි අපි රූපයෙන් බලන්නේ ආවලා කියලා? අපට තියෙන්නේ සතරමා භූත වලින් බලන්න මේ සතරමා භූතයා මොනතරම් ශ්‍රේෂ්ඨද මට ඇවිල්ලා নমස්කාර කරලා ගියා මේ සතරමා භූතයා මොනතරම් ශ්‍රේෂ්ඨද මට නිନ୍ଦා අපාස කරලා ගියා මේ සතර මා භූතයා මොනතරම් ශ්‍රේෂ්ඨද මට ගෞරව ප්‍රශංසා කරලා ගියා. එහෙනම් මේ සතර මා භූතයාගේ ඝන දෙනවා කියලා අපි අවබෝධ කරනවා නම් සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ අපි විසින් නිර්මාණය කළ සංඥා සංස්කාර ධර්ම අපට පරිසම් දෙනවායි කියන අවබෝධයෙන් ඉන්නවනම් ඒකාන්ත වශයෙන්ම කර්ම නිරෝධ වෙලා යන ක්‍රමවේදයට අපි පත් වෙලා එහෙනම් අපි කවදාවත් එම කර්මයක් විශේෂයට බලන්නේ මේ කර්මය ගෙවෙනවයි කියලා බලන්නේ කම්මඵල විශ්වාසයේ නැතුව අපි ඒක වෙනස් කරනවා. ඒක එහෙම නෙමෙයි මේම කියලා කියනවා. එහෙම තමයි වෙන්න කර්මය තිබුණේ. එහෙම නෙමෙයි මේම කියපු නිසා කර්මය වෙනස් වුණා. අන්න හේතුවක් අදාගත්තා. එහෙනම් ඒ වෙනස් වෙච්ච කර්මයෙන් අපට නැවත ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මේ භාවනා යෝගියා අවබෝධ කරගත්ත මේ ධර්මය තුලින් එයා නැවත ලෝක සත්‍යයට දේශනා කරනවා පින්වත්නි මේ ලෝකයේ මොකවත් කරන්න එපා නිකන් ඉන්න කියලා. ඒගොල්ලෝ අර නිකන් ඉන්නවා කියලා. ඔව් නිකන් ඉන්න. බලන්න එපා, ආන්න එපා, කතා කරන්න එපා, දැනගන්න එපා, සිතන්න එපා නිකන් ඉන්න නිවන් යන්න පුළුවන් කොහොමද ඒ නිකන් ඉන්නේ කියලා වුවා මෙයා කියනවා බලන දේ බැලෙන දේ බැලෙන් දරින්න බලන්න එපා ඇයෙන දේ ඇයෙන් දරින්න ආගන්න එපා කතා කරන දේ කතා කරෙන්න අරින්න උවමනාවෙන් ඒක සංවිධානය කරන්න එපා. ඇඟෙන දෙයට ඇඟෙන්න අරින්න මොනවද ඇඟෙන්නේ කියලා හොයන්න එපා. සිතෙන දෙයට කතා කරන්න අරින්න ඒකට මොකද්ද සිතන්න ඕනේ කතා කරන්න ඕනේ කියලා සැලසුම් කරන්න එපා. එහෙනම් එයා යනකොට එයාට බැලෙනවා, එයාට ඇයෙනවා, එයාට ඇඟෙනවා, එයාට සිතෙනවා. එහෙනම් එයා මොකවත් කරලා නැහැ. එහෙනම් අර කර්ම ටික මෙතනින් පරිසම් දෙනවා. මෙතනින් කර්ම අලුතෙන් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් මේ අවබෝධය තමයි මෛත්‍රී භාවනාව තුළ අපේ කීකරුකම කියලා කියන්නේ එහෙනම් අපි මේ කීකරුකම තුළින් අපට පුළුවන්කම තියෙනවා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ මෛත්‍රී වාක්‍ය මේ ලෝක සත්‍යයට නැවත නැවත ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාදය නිසා යම් යම් සිතිවිලි අට ගන්නවා නම් ප්‍රියතාවයන් අට ගන්නවා නම් සෑල්ලුකමක් අටගන්නවා නම් ඒක තුළින් අපට සන්තෝෂයක් ඇති වෙලා ඒක තුළින් සිතුවිලි පාළ වෙනවා නම් ඒ කියන්නේ කර්ණය වෙනස් කරනවා එහෙනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ භාවනාවක් කියනට වඩා ඒකට කියන්න පුළුවන් තවත් හොඳ ලස්සන වචනයක් තමයි අපේ මානසිකත්වය අපේ ಗುಣධර්මවල තරම අපේ සිතේ ස්වභාවය මැනගන්න තියෙන මිනුත් දණ්ඩක් එහෙනම් අතුරාට මෛත්‍රී කරනකොට මාව මට මැනගන්න පුළුවන් මිතුරාට මෛත්‍රී කරනකොට මාව මට මැනගන්න පුළුවන් මම භාවනා යෝගියේ භාවනා වඩනවායි කියලා මෛත්‍රී කරනකොට එයාගේ මාන්නේ තරම මැනගන්න පුළුවන් එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් එයාගේ තරම මැනගන්න තථාගතයන් වහන්සේ මිනුම් දණ්ඩක් දුන්නා. අදහිඳලා මැනලා බලන්න ඇස් දෙක පියාගෙන තමන්ගේ ජීවිතයේ ගොඩාක් දුෂ්ටකම් කරපු කෙනාට මෛත්‍රී කරලා බලන්න එයා වඩාගෙන ඉඳින්න පුළුවන් මානසිකත්වයේ තියනවාද කියලා බලන්න පුදුමාකාර විදිහට මේ සිතේ වෙනස්කම් අපට වැටහෙනවා තේරෙනවා. එතකොටයි තේරෙන්නේ මේ මෛත්‍රී භාවනාව මොනතරම් සුන්දර භාවනාවක්ද. මේ මෛත්‍රී භාවනාව තුළින් මට මාගේ මානසිකත්වයේ තේරුම් ගත්තා. මාව මම මැනගත්තා. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපි සෑම තප්පරයක් ගානේ කර්මවලට කීකර වෙන්න අපි පාවිච්චි කරන්න පුළුවන් කොයි විදියටද ගසට මෛත්‍රී කරනවා ගසට මෛත්‍රී කරනකොට අනේ මේ ගස්වල කොළත් නැහනේ කොළ තියෙන ගාකට කරන්න එපාය නිකන් වේලිච්ච ගාට මෛත්‍රී කරන්නේ ඇයි කියලා හිතනකොට අන්න යාට මේ ගා පිළිබඳ ද්වේෂයක් ඇති වෙලා එහෙනම් මා විසින් මෛත්‍රිය දිය යුතුයි ආලෝකයේ සූර්යාගේ මේ ලෝකෙට එනවා වාගේ වායු ගෝලයේ හැමෝටම බෙදිලා යනවා වාගේ වර්ෂාව මා පොළවේ හැමෝටම හැමතැනටම ලැබෙනවා වාගේ ඇයි මට මේ ගාට විතරක් අර ගාට තරම් මෛත්‍රී කරන්න බැරි උනේ? අන්න එයා කර්මයට කීකරුන් නැහැ. එයා කර්මයට අකීකරු වෙලා එයාට ඕන කර්මයක් නිර්මාණය කරනවා. එහෙනම් මේ විදිහට අපි මේ සුවපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවය සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ සජ්ජායනා කරනකොට අපි තුල ඇතිවෙන සෑම චෛතසිකයකටම අපි කීකරු වෙන්න ඕනේ. අපි තුල නිර්මාණය වෙන සෑම අකුසල කර්මයකටම අපි කීකරු වෙන්න ඕනේ. ඒවා ඒ ඒ විදියට ගෙවිලා යන්න හරින්න ඕනේ. එහෙනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අපි අපට මැනගන්නා කර්මයට කීකරු වෙන්නත් තථාගතයන් වහන්සේ දේශනා කරපු උත්තරීතර කමඨාණන්. එහෙනම් මම මෛත්‍රී භාවනාව නෙමෙයි කරන්නේ. අද ඉඳලා මම කර්මයට කීකරු වෙනවා. සෑම කෙනාම මට හොඳ කරන්නත් සෑම කෙනාම මට නරක කරන්නත් කර්මය නේද මුල එහෙනම් අතුරු බී වෙන්නේ කර්මයට අනුව මිතුරු බී වෙන්නේ කර්මයට අනුව එහෙනම් මිතුරු අතුරු දෙන්නාටම මෛත්‍රී භාවනාව වැපරුවාම ඒගොල්ලන්ට කවදාවත් අකටයුත්ත කරන්න බෑ හැමතැනම කරන්නේ යහපත් දේවල් එතකොට තමයි තාපසේක වාඩි වෙලා ඉන්න තැනක යෝගියෙක් ගිලා අනවා ස්වාමිනේ මෛත්‍රී භාවනා වඩනවද කියලා අනකට ඔව් මං ගොඩාක් කාලයක් වැඩුවයි කියලා කියනවා. එහෙනම් කකුලේ මොනවද තුවාලේ කියලා ගැව්වාම එයා අහනවා මේ තුවාලේ කොහමද උනේ කියලා. එතකොට තාපසයා කියනවා මගේ සහෝදරයෙක් හිටියා මගේ ළඟ මගෙත් එක්කම හිටපු තාපසයෙන් එයා එකපාරට මගෙත් එක්ක අමනාප වෙලා මට ගලකින් පාර දුන්නා එයා පාර දීලා මගෙන් අමනාප වෙලා ගියා මොකක්ද හේතුව කියලා කිව්වම මං අවබෝධ කරගත්තා වූ ධානයක් පිළිබඳ එයාට කමටහන් දුන්නේ නැහැ ඒ නිසා එයා මගෙත් එක්ක බයින්බස් වුණා අමනාප වුණා විරසක වුණා අයින් වෙලා ගියා එහෙනම් අද බුද්ධ ශාසනය ඒ වගේ தත්ත්ව නැද්ද? ආචාර්යන් වහන්සේට ශිෂ්‍ය හාන්දරෝ ගල්වලින් ගාලා නැද්ද? කනේ පාර ගාලා නැද්ද? ශාසනය තුල දබර වෙලා නැද්ද? එහෙනම් මේ වගේ தත්ත්ව තපෝවනවල පල්ලෙයා මට්ටම් වල තිබිලා තිනවා ඒ කාලේ. එහෙනම් මේ තුවාලේ ඔයාට යාපතක්ද හයාපතක්ද කිව්වාම එයා කියනවා මගේ සහෝදර තාපසයාට මම මගේ මුළු ජීවිත කාලෙම පින්දෙන්න කැමති. එයාට මං ජීවිත කාලෙම එයා ආශිර්වාද කරන්න කැමති ඒ තරමට යහපත් දෙයක් කළේ මේ තුවාලය තුලින් කියලා මොනවද මේ තුවාලෙන් ඔයා දකින්නේ කියලා ඇහුවාම කියනවා මට එරමිනිය ගොතාගෙන පරියන්කෙන් ඉන්න බෑ එහෙනම් මේ තුවාලයක් කයට ලැබුණාම මොනතරම් අපහසුතාවයක් දැනෙනවද මේ තුවාලයක් නිසා මොනතරම් වේදනාවක් විඳිනවන එහෙනම් මේ කය පුරාම මේ තියෙන කෙලස් කියන තුවාල මොනතරම් වේදනාවක් දෙනවද එහෙනම් මේ කෙලස් නිරෝධ කරන්නට ඕනේ මේ ක්ලේශ ධර්මයන් වලින් මන් නිදහස් වෙන්න ඕනේ මේ තියෙන සියලුම තුවාල ටික මන් සනീപ කරන්න ඕනේ මන් තුල තියෙන අසත්පුරුෂ ගුණධර්ම ඔක්කොම තුවාල මානසික තුවාල අසත්පුරුෂ ක්‍රියාවල් හැම එකක්ම කායික තුවාල එහෙනම් මේ තරම් තුවාල තියෙන බව මම දන්නේ මේ පොඩි තුවාලයකින් මගේ හැම තුවාලයක්ම එයා මට තේරුම් කරලා දුන්නා. එයා මට දීලා තියෙන ධර්මානුකූල තෑග්ගක්. ඒ නිසා මම මේකට බේත් බඳින්නේ මේ තුවාලයේ කැක්කම තුලින් තව තවත් මම වඩනවා. තවත් මොනවද මේ තුවාලෙන් දකින්නේ තාපසතුමනි කියලා අනකොට එයා නැවත අත් දෙක එකතු කරගෙන එයාගේ නම කියලා එයාට ආශිර්වාද කියලා කියලා කියනවා මේ තුවාලේ තව තවත් රිදෙනවා සමහරලාට අත් දෙක ඇඟිලි දෙකෙන් අල්ලලා තුවාලෙ මිරිකනවා. ඇස්වල කඳුළු පිරෙනවා. එහෙම මිරිකලා මේ තුවාලේ පූජා කරපු කෙනාට විරුද්ධව එක සිතවිල්ලක් එනවාද කියලා බැලුවා. සමහර අවස්ථාවල පොඩ්ඩක් ප්‍රියතාවය අඩු වෙන අවස්ථා තිබුණා. ඒ හැම මොහොතේම මගේ සිත හදාගත්තා. ඒක මනාවකට සකසුරුවම් කරගත්තා. මේ තුවාලේ වේදනාව දැනෙන හැම මොහොතක් තුළම අර තාපසයාට විරුද්ධව කිසිම සිතවිල්ලක් එන්නේ නැති විදියට මගේ සිත මම පරිස්සම් කළා. එයා මට සුදුසු ප්‍රදේශයක් දුන්නා භාවනා කරන්න. එයා මට හොඳ කමඨාණක් දුන්නා සිත ගන්න. එයා තමයි මගේ වෛරය කියන එක අයින් කරන්න මේ තුවාලේ මට කමඨාන් දුන්නේ. එයා මගේ සහෝදරයා නෙමෙයි. එයා මගේ ආචාර්යවරයා, මගේ ස්වාමියා කියලා කිව්වා. තවත් මොනවද ඔබ වහන්සේ මේ තුවාලේ තියෙන තුලින් බලන්නේ කියලා ඇහුවාම කිව්වා මේ තුවාලය මේ තරම් වේදනාකාරී කියලා මම දැනගෙන හිටියේ නෑ. එහෙනම් සත්වයක් මරණකොට ඔහුගේ කය පුරාම අම ගලවනකොට මොනතරම් වේදනාවක් තියෙයිද? එහෙනම් අපි සත්වයකට හිංසා පීඩා කරදර කුරා කරාම මොන වගේ වේදනාවක් දැනෙනවද කියන ඒ සියලු සත්වයන්ගේ දුක දැන් මට දැනෙනවා. ඒ නිසා මම කැමති වෙනවා ලෝක සත්‍යයේ දුක නිවා ගන්න උදව් කරන්න. එහෙනම් ලෝක සත්‍යයේ දුක මට මේ තුවාලය තුළින් අවබෝධ කළා. කලින් මේ ප්‍රඥාව මට තිබුණේ නැහැ. මේ අවබෝධය තිබුණේ මම මේ වේදනාව කියන්නේ මොකද පිළිබඳව අවබෝධයෙන් හිටියේ නැහැ. නමුත් මේ සහෝදරයා මගේ ආචාර්යවරයා මේ තුවාලය මට ඇති කරාපු පස්සේ මම දැන් දන්නවා සත්වයකට තුවාලයක් ඇති වුණාම මොනතරම් වේදනාවක්ද එහෙනම් මේ නවංච දොරටු කියන්නේ තුවාල නමයන් මොනතරම් දුක් විඳිනවද මේ සත්තු එහෙනම් මේ සෑම සත්වයකටම මේ දුකෙන් නිරෝධ වෙලා නිදාසලා යන්න මා උදව් කරන්න ඕනේ කියලා දැන් අලුත් අලුත් ගුණ ධර්ම මට වැඩෙනවා කියලා කියනවා ඒ විතරක් නෙමෙයි මම මේ තුවාලය තුලින් තවත් කමටාණක් වඩනවා ඒ තමයි ගහකට වදින්න නැතුව ගලකට වදින්න නැතුව බිමට වැදෙන්න නැතුව කිසිම දෙයකට අප්පෙන්න නැතුව මේ තුවාලේ මම පරිස්සම් කරනවා ඇයි කැක්කුම වේදනාව වැඩි ඇයි මගේ ඇස මම පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ කන මම පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ දිව පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ කය පරිස්සම් කරගන්න නැත්තේ ඇයි මගේ සිත පරිස්සම් කරගන්න නැත්තේ ඔය හරි තැනක නාම රූප වලට වැදුනාම ගනුදෙනුවක් වුණාම රිදෙනවා වේදනාවට ගන්නවා එහෙනම් මේ කර්ම නිර්මාණය වෙලා මගේ ජීවිත කාලය පුරාම මට අඬන්න සිද්ධ වෙනවා දුක් විඳින්න සිද්ධ වෙනවා එහෙනම් වැදුනොත් රිදෙනවා එහෙනම් මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ආයතනය වැදෙන්නේ නැතුව පරිස්සම් කරන කමඨානත් මම මේ තුවාලය තුලින් ගත්තා ඒත් ඒතව මේ මාගේ සහෝදරයා මට කමටා රාශියක් දීලා මාගේ උත්තරීතර ගුණධර්ම වඩලා මාව මොණිවරයා දක්වා දියුණු කළා. දැන් මට ගොඩාක් දේවල් වැටෙනවා විශ්යෙන් කියලා කිව්වාම මොණිවරයා කියන මට්ටමින් ඉඳගෙන මේ තුවාලය පිළිබඳව මොනවද කල්පනා කළේ මොනවද වැටෙන්නේ කියලා කිව්වාම එයා කියනවා මේ තුවාලය මට දීපු නිසා මේ තුවාලය තුලින් මම ගොඩාක් සීය වැඩෙවා. ඒ විතරක් නෙමෙයි මේ තුවාලය නිසා මගේ ಗುಣධර්ම වල ධර්ම මන් අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි මේ තුවාලයට මම බේත් දෙව්වා බේත් දාන්න ඕනේ දැන් ඇති ගොඩාක් දේවල් දැනගත්තයි කියලා බේතකට අත තියෙනකොට ඒ කොලේ මං කැඩුවේ නෑ එපා මේ ગાටයිති කොලේ මම මොකටද හොරකම් කරන්නේ නෑ මේකේ තිබිච්ච දැන් කියලා මං අත්හැරලා කල්පනා කළා මේ ගස්වලට මෛත්‍රිය කරන්න මට මේ සිතවිල්ල කවුද පාල කරේ මේ ගස්වල කොලයක් කඩනකොට එපා මං මොකටද හොරකම් කරන්නේ ඒගොල්ලන්ගේ අයිතිය මං මොකටද කඩාගන්නේ අන්සතු දේවල් මං මොකටද ගන්නේ කියලා බේසත්‍ය අත්හැරලා එතනම තිබිච්ච ගාක්කයට වාඩි වෙලා මං කල්පනා කරා මේ අවබෝධ ඥාණය මට ඇහවෙයි මේ තුවාලේ නිසා. එහෙනම් තුවාලයක් තිබුණාම ඒකට බේත් හොයන්න සිද්ධ වෙනවා. බේත් හොයන්න සිද්ධ වුණාම අන්වස්තු දේවල් ගන්න වෙනවා. තුවාලේ කියලා කියන්නේ පංචකාමයන් පිනවන ධර්මතාවය. එහෙනම් පංචකාම ආසාව මට තිබුණාම මම මේ ලෝකයේ දේවල් ගොඩාක් ගන්න හදනවා. ලෝභය ඇති වෙනවා. ඒවා ගන්න ඔරකම් කරනවා. අදින්නා දාණය. එහෙනම් මේ ලෝක සත්‍යයට මම ධර්මයක් කියන්න කැමතියි. ඒ ධර්මය තමයි පින්වත්නේ මට තුවාලයක් තිබුණා. තුවාලේ තිබුණ නිසා ඒක සනීප කරන්න බේත් හොයන්න ගියා. බේත් හොයන්න ගියාම අකමැත්තෙන් වුණා හැමෝගෙම දේවල් කඩා වඩා ගන්න සිද්ධ වුණා. එහෙනම් ඕගොල්ලන්ට පංචකේ කාම කියන තුවාල පාක් තියෙනවා. මේ පාට බේත් ගන්න, ගෙවල් දොරවල් හදන්න, මුතුමැණික් ගන්න, රෙදිපිලි ගන්න, භාර්යාව ගන්න, ඉඩකඩම් ගන්න ගියාම ඒ පංචකාමයන් වලට බේත් වශයෙන් මේ වස්තු ගන්න ගියාම අදින්නාදාන වෙනවා, පානාතිපාතා වෙනවා, සුරාමේරේ වෙනවා, මුසාවාදේ වෙනවා, කාමේ සුමිච්ඡාචාර වෙනවා. මේ ලෝකයේ තියෙන සෑම පාපයක්ම වෙනවා. එහෙනම් තුවාලයක් තිබුණාම තමයි අපි බේත් දාන්න යන්නේ. බේත් දාන්න ගියාම තමයි අදින්නා දාන වෙන්නේ. එහෙනම් පංචකාමයන් තිබුණාම තමයි ඒක පිනවන්න යන්නේ. පිනවන්න ගියාම තමයි සිල් කැඩෙන්නේ. ඒ නිසා තමයි ඉපදෙන්නේ දුක් වෙන්නේ. මේ ලෝකයේ තුල තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය පටිච්ච සමුප්පාදය මට තේරුණා. එහෙනම් මේ තුවාලය සනීප කරන්න යන එක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව මුල් කරගෙන අපි විඥාන පාල කරගෙන ඒ සලායතන නඩත්තු කරන්න ගින් තමයි හැමෝටම මේ වැරදිලා තින්නේ එන අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන අන්න බලන්න පංචකාමතනට ආපු ඇති එහෙනම් මේ ලෝකේ මේ සෑම තුවාලයක්ම මිනිස්සු සනീപ කරන්න හදනවා මොකද්ද ඇඟට තුවාලයක් පියනවා සිවිලිමක් නැහැ ගයක් නැහැ කියලා ඒ තුවාලේ සනീപ කරන්න ගියාම මාමාර්ගයේ මිනිසුන්ගේ සල්ලි ටික කරනවා වන වන සම්පත් වලට තියෙන ගත් ටික කපා ගන්නවා අනුන්ගේ වතුවල තියෙන වැලි ටික ගොඩදා ගන්නවා මේ විදිහට එයා තියෙන සියලෝම වස්තු ටික හොරකම් කරලා එයාගේ පංචකාමයේ පිනවන්න සූදානම් වෙනවා එහෙනම් මේ විදිහට මේ ලෝකයේ තියෙන සෑම ධර්මතාවයක්ම අපට තියෙන මානසික තුවාලවලට ප්‍රතිකාර කරන්න ගියාම ඇතිවෙන ප්‍රශ්න රාගය කියන තුවාලය සනീപ කරගන්න එයා උත්සාහ කරන්නේ කොහමද කසාදයක් බඳලා එහෙනම් රාගය සනീപ කරන්න කසාදයක් බඳාම ඒ රාගයට ඇතිවෙච්ච කසාදයට එයා අම්බ කරන්න ඕනේ ජීවිත කාලය පුරාම ගෙවල් හදන්න ඕනේ ඒ නිසා හම්බෙන දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ බේත් දෙන්න ඕනේ උගන්වන්න ඕනේ ඒගොල්ලන්ට දෑවැද්දක් එකතු කරන්න ඕනේ දැන් බලන්න එයා මේ තුවාලෙට බේත් දාන්න ගින් එයාට ලෝකයට වෙච්ච අකටයුත්ත ඒ නිසා මම ලෝකයට දේශනා කරනවා පින්වත්නි ලෝකේ තුවාල ඇති කරගන්න නැතුව ඉන්න පංචකාමයන් පිනවන්න නැතුව ඉන්න එහෙම ඉන්න පුළුවන් නම් මේ ලෝකයේ කවදාවත් අසනීපයක් ඇති වෙන්නේ නැහැ කවදාවත් අපට අකටයුත්තක් ඇති වෙන්නේ නැහැ එහෙනම් අපට තපස් ජීවිතය තුළ සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කම තියෙනවා පංචකාමයන් වලින් නිරෝධ වෙලා හිටියොත් එහෙනම් මේ තුවාල පිළිබඳව මේ තාපසයා කිව්වාම ගොඩාක් සන්තෝෂ වුණායි පින්වතා අනේ මේ තරම් ධර්මතාවයක් මේ තුවාලය තුල තිබිලාද එහෙනම් ගාපු කෙනා කරේ මෙච්චර පෑදිලාද ගාපු කෙනාට මේ තරම් ගරු කරනවද එහෙනම් අපේ විරුද්ධවාදියාට අපි මොනතරම් වෛර කරනවද අපට උදව් කරන කට්ටියට මොනතරම් ආදරය කරනවද මේ අඩුපාඩු මොනතරම් අපි ළඟ තියනවද තාපසයා ගොඩාක් ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. එහෙනම් මේ කමඨාන තුළින් මේ ලෝක සත්වයා සෝපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න ඕනේ කියන මේ භාවනාව තුළින් අපට තේරුණා හැම දෙයක්ම කර්මානුරූපී ඒ ඒ දේවල් වලට ගෙවිලා යන්න අරිමු අපට මේ ලෝකේ මොකවත් වෙනස් කරන්න නෑ වෙනස් කරන්න එක දෙයයි තියෙන්නේ ඒක තමයි වෙනස් කරනවා කියන එක විතරක් වෙනස් කරගන්නවා එහෙම වුණොත් මේ ලෝකේ මොකවත් වෙනස් කරන්නේ සීනි අඩු වෙලා තියෙනවා ගිලම්පස වලට සීනි ටිකක් දාගන්නවයි කියලා අදහසක් පාළ වෙනවා. ඒ කියන්නේ මම මේක වෙනස් කරගන්නවයි කියන අදහස පාළ වෙලා ඒ අදහස වෙනස් කරගත්තාම ඒ තියෙන මට්ටමෙම වළඳන්න පුළුවන්. එහෙනම් මට සීනි ලැබුණේ මට අද තියෙන කර්මානුරූපී මට තේ තීරණය උනේ මට තියෙන කර්මානුරූපී ප්‍රමාණය තීරණය උනේ මට තියෙන කර්මානුරූපී කිසිම දෙයක් මට මේ ලෝකේ වෙනස් කරන්න බෑ මේ සම්බුද්ධ ශාසනය මට තියෙන්නේ වාඩි වෙලා බලාගෙන ඉන්න හැමදේම යාප ආපත්‍යස වෙලා නිමා වෙලා යනවා. ඒක තමයි මේ මෛත්‍රී භාවනාවේ අරියත් බෝධියේ తত্ত্বය මෛත්‍රී භාවනා වඩන්නේ නැහැ රාතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ තරම් මෛත්‍රී භාවනා වඩන කෙනෙක් ලෝකේ නැහැ. හේතුව අපි මෛත්‍රී භාවනාව කරනවා, මෛත්‍රී භාවනාව වඩනවා. ඒත් අපේ වැරදි වෙන්නේ නැද්ද? අකටයුතු දේවල් වෙන්නේ නැද්ද? අකුසල සිතුවිලි පාළ වෙන්නේ නැද්ද? ඒක විශ්වයට එකතු වෙන්නේ නැද්ද? ඒ නිසා ලෝක සත්‍යයට ස්වභාව ධර්මයට අකටයුත්තක් වෙන්නේ නැද්ද? එහෙනම් මොන මෛත්‍රියක්ද අපි වඩලා තියෙන්නේ? රාතන් වහන්සේගෙන් මීනකින්වත් රාසින්වත් පව් වෙන්නේ නැහැ. ඒ රාතන් වහන්සේ මේ මේ ලෝකෙට මොකවත් අකටයුත්තක් කරලා නැහැ. එහෙනම් සැබෑ මෛත්‍රිය වඩලා තින්නේ ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ වඩන තරම් මේ ලෝකේ කවුරුත් මෛත්‍රිය වඩන්නේ හැබැයි අපි මෛත්‍රිය ඕමනාවෙන් වඩනවා. ඒත් අපට ලෝක සත්‍යයට අකටයුතු දේවල් වෙනවා. එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි මෛත්‍රී භාවනාව සැබෑ භාවනාව වශයෙන් වඩමු. අපි කිසිම දෙයක් වෙනස් කරගන්නේ එක දෙයක් වෙනස් කරගන්නවා. ඒ තමයි වෙනස් කරගන්න ඕනේ කියන හදාස වෙනස් කරගෙන හැම දෙයකම වෙන්න හරිනවා. එහෙනම් මට යම් කිසි කෙනෙක් අවවාද අනුශාසනා කරනවා ඒක මගේ කර්මයෙන් පරිසම් දෙන කුසලයක්. හේතුව මගේ අඩුපාඩු හදාගන්න මට ලැබෙන උදව්වක්. සන්තෝෂයෙන් ඒ අවවාද අනුශාසනා පිළි අරගෙන ඒක හදා ගන්නවා. නිന്ദා අපෝහ දැනෙනවා නම් ඒක මගේ කර්මය ගෙවන්න උදව් කරනවා. ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකය මට මොනවද වෙන්නේ කියලා හැමදේම යාපත් දේවල් වෙන්නේ. ඇයි මම මේ ලෝකයේ කරපු කියපෝ සිතපු හැම දෙයක්ම නැවත මට ඒ ආකාරයෙන්ම ඒ විදිහටම මැනලා කිරලා ඔතල හම්බෙනවා. එහෙනම් මට මේගොල්ල මොනවද කරන්නේ? උදව් කරන්නේ. බනින මිනිසයා බනිනවා කියන කර්මය අපට ගෙවලා යනවා. එහෙනම් ප්‍රශංසා කරන මිනිසයා මගේ ප්‍රශංසා කර්මය ප්‍රශංසා කරලා දීලා යනවා. එහෙනම් මම යම් කිසිට වෛරේ පෑවනම් වෛරේ පාන්න මිනිසෙ කියලා වෛර කරලා යනවා. එහෙනම් මම දීපු දේවල් ඒගොල්ලෝ මට දීලා ඉවර කරලා යනවා. එහෙනම් කර්මය ඉවර කරන්න මේ ලෝකයේ සෑම මිනිසෙක්ම අපට උදව් කරනවා. එහෙනම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පොළුපාරවල් ලැබිච්ච එක, තථාගතයන් වහන්සේට ඉසරුදා වැඩිච්ච එක, චක්කුපාල මහරහතන් වහන්සේට අසන්ද වෙච්ච එක කර්මානුරූපී නෙමෙයිද? එහෙනම් මේ හැම දෙයක්ම කර්මානුරූපී වෙනවා. අපි දීපු දේවල් නැවත ලැබෙනවා. මෙතන වෙන කිසිම දෙයක් නැහැ. ඉවසගෙන ඉන්න බැරිකම තියෙන්නේ. එහෙනම් කීකරුකම නැති එක තියෙන්නේ. කර්මයට කීකරු වෙනවා නම් නම් මේ වෙනකොටත් අපි අරියත් බෝධියෙන් පිරිනවම් පාලා කර්මයට කීකරු නැතුව අකීකරු කමෙන් අපට ඕන විදිහට කර්මය වෙනස් කරගෙන හිතුවාකාර කමෙන් අපට ඕන විදිහට ජීවත් වෙන්න ගිය නිසා ගොඩාක් දේවල් වෙනස් වෙලා ගොඩාක් දේවල් අපට ඕන විදිහට නිර්මාණය වෙලා ඒක විඳින්න භව ගානක් අපට ඉපදෙන්න සිද්ධ වෙලා එහෙනම් මේ මෛත්‍රී භාවනාවේ සාරාංශ කමඨාන තමයි මේ ලෝකයේ හැමෝම අපට යාපත කරනවා අපි විසින් එකතු කරගෙන උස්සාගෙන ආපු පෙට්ටගමේ තියෙන කර්ම ටික ඉවර කරන්න චක්කු ප්‍රසාදේ ජෝ ප්‍රසාදේ ජීවා ප්‍රසාදේ ගාන ප්‍රසාදේ පොට්ටබ්බ ප්‍රසාදේ මනෝ සංචේත ප්‍රසාදය කියන ආයතන අයෙම අපි කර්ම ගබඩා හයක් උසලාගෙන ආවා. ඒ ඒ ගබඩා වලට අනුව, ඒ තම්පත් වලට අනුව අපට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා. එහෙනම් ඒ ඒ කර්ම අපිට ලැබෙන්නේ අපි කරපු හේතුව නිසා ඇතිවෙච්ච ඵල නේද? එහෙනම් හේතුඵල දාමට අනුව ඒ කර්ම අපට පරිසම් දෙනවා මනාකොට සාදුකාරයක් දීලා අපිට තියෙන්නේ බලාගෙන ඉන්න කිසිම දෙයක් අනුන්ගේ කර්ම අපිට පරිසම් දෙන්නේ ඒක 100ට ලක්ෂ වාරයක් අපිට විශ්වාසයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙකුගේ කර්මයක් තවත් කෙනෙකුට පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් අපට මේ වෙන සෑම දෙයක්ම අපේ කර්ම, අපේ ආයතන ඇතුලින් අපි මේ ලෝකේ ජීවත් වෙන එක එක බහවල කරපෝ අඩුපාඩු අකුසල කර්ම, අසත්පුරුෂ ක්‍රියාකලාප එහෙනම් හැම දෙයක්ම සෑම තප්පරයක් ගානේ මොහොතයක් ගානේ මේ භවය පුරාම පරිසම් දෙනවා කොච්චර සන්තෝෂ වෙන්න ඕනේද මට මෙච්චර කර්ම පරිසම් දීලා මා මාගේ පෙට්ටගන් ටික ඉස්සෙනවා මට අරියත් බෝධියටපත් වෙලා පිරිනිවන් පාන්න මාව කර්මානුරූපීව නිවනට එක්කගෙන යනවා එහෙනම් මේ Nirodhagamini පටිපදාව අපි තුල ස්වයංක්‍රීයව ඉබේ සිද්ධ වෙන එකක් එහෙනම් අද ඉඳලා අපි මෛත්‍රී භාවනා වඩනවා කීකරුකම කියන ධර්මතාවය තුලින් එහෙනම් මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ඒගොල්ල අපට උදව් කරනවා අපේ කර්ම ඉවර කරන්න. මේ ලෝකේ ඉන්න සෑම සත්වයක්ම පුද්ගලයෙක්ම අපට අවිලා විවිධාකාර ප්‍රතිචාර දක්වලා උදව් කරනවා අපි විසින් රැගෙන ආපු කර්මය ඉවර කරන්න. අපි අද ඉඳලා කීකරු වෙමු. මෛත්‍රී භාවනාව කීකරුකමෙන් පරිපූර්ණ කරමු. මේ ලෝකෙට කිසිම හිංසාවක් පීඩාවක් තොරව ජීවත් වෙන අරියත් මානසිකත්වය ඇති කරගමු. ඒක තමයි මේ ලෝකේ අවසාන මෛත්‍රී භාවනාව ඒක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතර ආර්ය ශ්‍රාවකයාගේ මෛත්‍රී භාවනාව. එහෙනම් ඒ භාවනාව තුළින් කිසිම භාවනාවක් කෙරෙන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යයේ සිතට කායට දුක් ලැබෙන්නේ නැහැ. රාසින්වත් පෞ සිද්ධ වෙන්නේ එහෙනම් අපි මේ භාවනාව මේ භාවනාව තුළින් ලබාගත්තා වූ කමඨාන අපේ සිත්වල නිදන්ගත කරගෙන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේ කර්ම වලට කීකරු වෙමු. ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, මේ සිතෙනවා කියන සෑම දෙයක්ම මාගේ හේතු නිසා අටගත් ඵල ඒ සියලෝම කර්ම ගෙවිලා ගියාදෙන් සන්තෝෂයෙන් කීකරු වෙලා ඒවා විඳ දරාගෙන මේ ලබාපු මිනිසත් භවයේ කර්ම නිමා කරගෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ මෛත්‍රී භාවනාව සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිවනින් සැනසීම කියන මේ මෛත්‍රී භාවනාව කමඨාන මේක තුළින් ලබාගත්තා වූ අවබෝධ ඥාණය ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධිය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි